මේ 225ක් තියෙන පාර්ලිමේන්තුව 20 වෙනි සංශෝධනය හරහා 237කට වැඩි කරන්න කැබිනට් මණ්ඩලය තීරණය කරන් තියෙනවා. ඒකට අපි විරුද්ධයි. පාර්ලිමේන්තුව එක ආසනකින්වත් වැඩි කරනවා නම් ජනමත විචාරණයක් තියෙන්න ඕනේ. අපි ජනතාවගෙන් අහන්න ඕනේ. මේ පාර්ලිමේන්තු ක්‍රම පාර්ලිමේන්තුවේ දැන් ඉන්න අයට ඕන ඕන විදිහට මාරු කරලා ඒ අය නැවත පාර්ලිමේන්තුවට එන විදිහට හදාගන්නට බෑ. 225 තුල මිශ්‍ර ක්‍රමයකට අපි විරුද්ධ නැහැ. ඒ නිසා තමයි අපි යෝජනා කළේ සුළු පක්ෂයක කතා කරලා 125 කේවල ක්‍රමයටත් 100 සමානුපාතික ක්‍රමයටත් මේ 125 තුනම මේ ප්‍රශ්නය විසඳන්න අපිට එකඟත්වයක් තිබුණා. නමුත් ඒ එකඟත්වය කඩා කප්පල් කරා. ඉතින් ඒ නිසා අපි තීරණය කළා මේක රටට ගෙනියන්න ඕනේ අලුත් පාර්ලිමේන්තුවකින් මේක තීරණය වෙන්න ඕනේ.